ඒ නිසා විතක මේ ධර්ම සාකච්ඡාව මහා ගැඹුරු එකක් නොවේ කියලා ඔබට වැටහෙන්න පුළුවන්. එහෙම වැටහෙනවා නම් ඒ කියන්නේ අපේ පරමාර්ථය එක්තරා මට්ටමකින් ඉෂ්ට වුණා කියන එකයි. මොකද අපි වැඩියෙන් ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මයට ප්‍රවේශ වීමට උත්සාහ කරන ධර්මයේ පිළිබඳව මහ ගැඹුරු ධර්මඥානයක් නැති උදවිය ඉලක්ක කරගෙන. ඉතින් ඒ අයව ධර්මයට නැඹුරු කිරීමට මහා ගැඹුරින් ධර්මයේ සාකච්ඡා කරනවට වැඩිය සරල මට්ටමේ ඉඳලා ගැඹුරට යන එක තමයි වඩාත්ම උචිත වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ එවන් සරල පදනමක සිට. බෞද්ධයෙක් වුණාම බෞද්ධයෙක් තෙරුවන් සරණ යා යුතුයි. තෙරුවන් සරණ ගිය පමණින් මේ බෞද්ධයා සිල්වන්ත වෙන්න. එහෙමනම් සීලවන්ත බෞද්ධයෙක් වෙන්න නම් තෙරුවන් සරණ ගිහිලා පංචිල් සමාදන් වෙන්න ඕන. එතකොට පංචිල් සමාදන් වීම තුල තියෙන වටිනාකම ඒ සිල් ආරක්ෂා කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අපි මේ දවස්වල සාකච්ඡාවෙහි යෙදී සිටින්නේ. පසුගිය ධර්ම සාකච්ඡාවේදී අපි ප්‍රාණඝාත අකුසලයෙන් වැළකෙන්නේ කොහොමද? ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ආදී වශයෙන් සාකච්ඡා කළා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පන්සිල් වල සඳහන් වෙන දෙවනි සිල් පදේ වන අදත්තාදාන සිල් පදේ පිළිබඳව. ඉතින් අද දවසේ මේ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරලා තමන්ගේ වටිනා ධර්මඥානය ඔබ අප හැම වෙනුවෙන්ම බෙදා දීම සඳහා මෙත් සිතින් කටයුතු කරන කලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් යුක්තව පාද නමස්කාර පූර්වකව අපේ හඳුරන්නේ ගෞරවයෙන් පිළිගන්නවා ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේගේ ධර්මඥානය තුළින් ඔබට අපට ඇති වෙලා තියෙන යම් ගැටලු සහගත ස්වභාවයන් තියෙනවා නම් එහෙම නැත්නම් මේ සිල්පද පිළිබඳව දැනගත යුතු කාරණා තියෙනවා නම් අන්නේ කාරණා යම් මට්ටමකින් දැනගන්නට. අද හාමුදුරනේ අපි සාකච්ඡා කරන්නේ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන පන්සිල් වල සඳහන් වෙන දෙවනි සිල්පදය ගැන අපිට හඳුන්වන්නේ සරල මට්ටමේ මොකද්ද මේ සිල්පදේ අදින්නා දානා වේරමණී කියන මේ සිල්පදයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කළොත් තිරුවන් සරණයි ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර කන්දකිටි ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට අද දෙවනි ශික්ෂා පදේ කියන්නේ විසින් ආරක්ෂා කළ යුතු පංචශීල ප්‍රතිපදාවේ දෙවනි ශික පදේ අදින්නා දාන. අදින්න අදත්තා දාහනේ අදින්නා දාහනේ කියන්නේ දෙකම එකයි. අදින්න අදත්ත කියලා කියන්නේ නොදුන් දෙය. එහෙමයි. ආදාන ගැනීම. එතකොට නොදුන් දෙය ගැනීම කියන මේ නැත්තම් අන්තතු දෙයක් ගැනීම කියන සොරසිතින් ගැනීම කියන මෙන්න මේ චික පදේ. ඒ ඇත්තටම මේ අදින්නාදාන ශික්ෂා පදය උපසම්පදා වික්ෂුන් වහන්සේලාට තියෙන ශික්ෂා පද 237න් මම දකින්නේ ස්වාමීන් වහන්සේ මේ ඉතාම සූක්ෂම ශික්ෂා පදය. කියන්නේ මම හිතන්නේ එච්චර සූක්ෂම ශික්ෂාපදයක් තියෙනවා කියලා. එහෙමයි. මොකද සමහර විට විනය දන්නේ නැත්නම් උපසම්පදා භික්ෂුවක් වුණත් එයා නොදැනුවත්ව ආරාධිකා වෙලා ඉන්න පුළුවන්. එහෙමයි. මොකද ඒ තරම්ම සියුම් ශික්ෂාපදයක් තමයි අදින්නා දානය. එහෙමයි. අන්සතු දේවල් ගැනීම. ඉතින් මේ සාකච්ඡාවේදී මුලින්ම මගේ ජීවිතේ පොඩි අත්දැකීමකුත් මම කියන්න කැමතියි මේ අදින්නාදාන සම්බන්ධව. අන්පසු දේවල් ගැනීම පිළිබඳව මම පැවිදි වෙන්න ඒ වෙනකොට අදහස් කරලා තිබුණේ නැහැ. දියතනාව කහගොල්ල ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ මම පොඩි ළමෙක් හැටියට එනවා යනවා. ඒ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් මේ මාතර පැති ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේලාගේ ගම්පල ගම්පලගේ එතකොට මේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් ඉතින් උන්වහන්සේ මට කිව්වා ළමයෝ මම ආයුර්වේදයට යනවා බෙහෙත් ටිකක් ගන්න. ඔය ළමයට දෙන්න පුළුවන් මට බෙහෙත් ටිකක් කරන් දෙන්න. ඉතින් ඇත්තට මම මේක කියන්නේ ඇත්තටම මට මහාන වෙන්න සිත පහළ වුණේ ඒ ඒ කාරණෙත් එක්ක ගොඩක් දුරට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මට කිව්වා ළමයෝ මම බස් එකට ටිකට් ගන්න මං ගාව කූපන් තියෙනවා. ඔය ළමයා ටිකට් එක ගන්න. ඉතින් ඒ විදිහට ගත්තා. බෙහෙත් අරගෙන ආපහු එනකොටත් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මම ටිකට් එක ගන්නවා මං ගාව කූපන් තියෙනවා. උන්වහන්සේ මුදල් පරිහරණය කරන්නේ නැහැ. ඉතින් මට ටිකට් එක ගන්න කිව්වා. ඉතින් මං ඒ විදිහටම කරා. මම බෙහෙත් ටිකක් අරගෙන ආපහු ස්ථාන ළඟට ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ බස් එකකින් බැහැපු ගමන් උන්වහන්සේ අර බස් එකෙන් දීපු ටිකට් එක, පස් ටිකට් එක උන්වහන්සේ ඉරල ඉරල බීමට දැන්. නෑ ඒ ටිකට් එක නෙවෙයි. උන්වහන්සේ සතුව තිබිච්ච අර කූපන් ටික. කූපන් ටික ඉරල ඉරල බීමට දැම්මා. ඒ මට අවුරුදු 15ක් 16ක මම ඒ ස්වාමීන් වහන්සේ ටිකට් එක ඉරලා දැම්මේ. ඒ වෙලාවේ උන්වහන්සේ මට කිව්වා ළමයෝ අර බස් එකේ කොන්දොස්තර මහත්තයා එතුමාට මම ටිකට් එකක් දෙන්න කිව්වම එතුමා මට ටිකට් එකක් දුන්නේ නැහැ. නැහැ ඕනේ නැහැ හාමුදුරනේ කියලා කිව්වා. ඒක හැබැයි එතුමා මට ටිකට් එකක් දුන්නා නම් එයාගේ දානයක් හැටියට මට ඒක බාර ගන්න පුළුවන්. නමුත් එතුමා මට ටිකට් එකක් දුන්නේ නැහැ. ඒ ටිකට් එකක් නොදූපු දීපු නැති නිසා මම මේ කූපන් ටික තියාගෙන හිටියොත් ඒක රජයට කරන පාඩුවක්. මොකද එයා ටිකට් එක දුන්නා නම් එයාගේ දානයක් හැටියට මට ඒක බාර ගන්න පුළුවන්. එයා ටිකට් එක නොදී මගේ කෝපන් ටිකෙන් මම නැවත වතාවක් ගියොත් ඒක සොරකමට පොහොනා වෙන කාරණයක්. ඒක අපේ මහාන කමට හොඳ නැහැ. ඉතින් මට ඒ කාලේ ඉතින් ඇත්තටම ඉතින් තේරෙනවා, තේරෙන වයසනේ. ඉතින් මං මගේ නෑනියන්ට අම්මට කිව්ලත් කිව්වා අම්මේ මහා පුදුම දෙයක් මේ මහාන කම කියන්නේ. මේ හිතාගන්න බැරි දෙයක්. ඉතින් මොකද අපි සාමාන්‍ය පුංචි පුංචි දේවල් හොරකම් කරනවා, වත්ත වතු වලට පැනලා පේර ගෙඩි කඩා ගන්නවා කොටි කාලේ. ඉතින් මට අන්තික උන්වහන්සේට ඒ තරම් වයසකුත් නැහැ කාලේ අවුරුදු 25ක් අතර ස්වාමීන් වහන්සේ නම. ඉතින් මට ඒ වෙලාවේ පුදුම විදිහේ මේ ශ්‍රද්ධාවක් ඇති වුණා මේ මොන තරම් පිරිසුදු ජීවිතයක්ද මේ මහාන ජීවිතේ කියලා. ඒ නිසා මේ මේ මේ අදත්තාදාන ශික්ෂාපදේ මම ඒක විශේෂයෙන් මතක් කරේ මේක මේ තාම සූක්ෂම විදිහට මේ ශික්ෂාපදේ කැඩෙන්න පුළුවන්. එහෙමයි ඒත් එක මට මතක් වුණේ අපේ හාමුදුර කොච්චර මාතරපති හාමුදුරන්ට ගරු කරනවද කියලා. මොකද මේ ඒ හාමුදුර කෙනෙක් ඉන්න තමයි මාතර වුණා කියන්නේ නේද? අනිවාර්යෙන්ම. මාතර තමයි හොඳ මිනිස්සුත් ඉන්නේ නරක මිනිස්සුත් ඉන්නේ. ඒක ඉතින් කොහෙත් තියෙන ස්වභාවයක්. අපි නෑ කොහොමත් අපි ඇත්ත වශයෙන් මේ කාරණේ අපි කවුරුත් මුල් රටම දන්නවා. අපේ කල්යාණ යෝගාත්මස්ථා වුණත් අපේ ගුරු දේවයන් වහන්සේලා මේ කඩවැද්දෝ කියන්නේ මාතර අපි මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ. එතකොට අපේ මේ යෝගාසන සංස්ථාවේ මුල්ම ගල් දෙකක් දකුණේ. ඉතින් ඒක අපි අනිවාර්යයෙන්ම සීකාපාචාර්යතුමන් වහන්සේ මරිහි මහානායක මහානායක සාන්දරයන් වහන්සේ. කවදාත් රට ජාතිය ආගම ශාසනය ඔබවන අතීතයේ ඉඳලා විරෝධාර රණවිරුවන් ජාතික වීරයන් බිහි වෙච්ච ප්‍රදේශයක්. ඉතින් බුදුරජාණන් වහන්සේට පවා කපිලවස්තු පුරුණුවරින් කමකෝ සුළඟ පවා උන්වහන්සේ වටිනවා කියලා කිව්වා. මම හිතනවා සම්දිගිති සාමහතර ලොකු ආඩම්බරයක් ඇති වුණා. එහෙමයි මට වඩාත්ම සතුට දැනෙනවා ඔබ වහන්සේව පැවිදි බිමට යොමු කරන්නට මූලික කාරණා වෙච්ච හාමුදුරුවෝ මාතර ප්‍රති ස්වාමීන් වහන්සේ නමක් කියයි. පැවසීම එතකොට ඒ පැත්තේ ඉඳලා කොළඹට ඇවිල්ලා අද ලෝකයේම ජයගත් ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මාතර හාමුදුරු කෙනෙක් විදිහට මට සීව මාඩම්බරයක් නැත්තේ නෝවේ. අපේ හඳුරන්නේ දැන් අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියම් කියන සිල්පදයෙන් මූලිකව කරන්නේ නොදුන්න දේ ගැනීම කියන එක නෝ. එතකොට අපි හඳුරන්නේ දැන් කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. යමක් මට දුන්නේ නැති බව ඇත්තයි. නමුත් මේකට මේක මම දැන් අරගෙන පස්සේ කියනවා කියලා සිතවිල්ලක් වහ. එහෙම ගත්තොත් මොකද්ද වෙන්නේ? අහතරම දැන් විශ්වාසයෙන් ගැනීම විශ්වාසක් ගන්න ගැන අහන්නේ නේද? එහෙමයි. ඇත්තටම විශ්වාසයෙන් ගැනීම තුලින් අදත්තාදාන වෙන්නේ නැහැ. හැබැයි විශ්වාසයෙන් අරගෙන පසුව මේක දෙන්නේ නැහැ කියලා අමතක කළා දැම්මොත් නම් අදත්තාදාන වෙනවා. විශ්වාසග්‍රහණයෙන් ගැනීම තුළින් අදත්තාදානෙ වෙන්නේ නැහැ. අපේ අnder විශ්වාසග්‍රහණය කියන එක තවත් අපේ ප්‍රේක්ෂකයන්ට ටිකක් තහවුරු වෙන විදිහට කියමු. විශ්වාසග්‍රහණය කියන්නේ මම අපි චන්දපිට සාමනාපේ මගේ හොඳ කල්යාණ මිත්‍රයා. ඉතින් මට දැන් ස්වාමීන් වහන්සේගේ කුටියට ගිහිල්ලා යමක් ගන්න අමුතු තත්ත්වයක් නැහැ. ඉතින් ගිහිල්ලා මට මම දන්නවා මට මේ කියන එකක් නැහැ. කියලා මම ස්වාමීන් වහන්සේට හරි නැතු හරි මම ඒ දේ ගන්නවා. ඒ මගේ හිත තුළ තියෙන ඔබ වහන්සේ කියලා තියෙන විශ්වාසය. විශ්වාසයෙන් අරගෙන හැබැයි මම දැනගන්න ඕන ඒ තමයි චේතනාව තමයි අපේ හාමුදුරනේ බලපාන්නේ. විශ්වාසයෙන් අරගෙන ඒක මම ඔබ වහන්සේට කියන්නෙත් නෑ. නමුත් මගේ හිතේ තියෙන මම මේක දෙනවා කියලා. හිතේ තියෙනකම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කාලය ආගය යන්නේ ටිකක් මේක ඕන දෙයක් නෙමෙයි මේක කාලයක් දිහා දැන් ඕන නෑ ඒක දෙයක් නෑ ආගරන්ට ඕකෝන්නේ නැහැ කියලා ඒක අර හොර හිතත් එක්ක ඒක ස්වාමීන් වහන්සේට පොඩ්ඩක්වත් මතක් කරන්නෙත් නැතුව ඒක දෙන්න තියෙන කැමැත්ත අතහැරියා නම් අදත් ආදාන වෙනවා ඒ කියන්නේ කල් ගිහිල්ලා හරි සිල්පදේ කැඩෙනවා කල් ගිහිල්ලා හරි ශික්ෂාපදේ කැඩෙනවා මේක හරි ගන්න මොහොතේදී සිද්ධ නොවුනාට අර චේතනාව ඇති වෙච්ච ගමන්ම මේක දැන් දෙන්න ඕන නෑ කියන චේතනාව ඇති වෙච්ච ගමන් තමයි මේ සිල්පදේ ශික්ෂාපදේ කැඩෙන්නේ කැඩෙන්නේ එහෙමයි එතකොට හාමුදුරනේ දැන් අපි දන්නවා සමහර ගෙවල් වල මහත්තුරු නෝනලාට සල්ලි දෙන්නේ නැහැ. ඉතින් එහෙම සල්ලි දෙන්නේ නැතුනහම නෝනලා මොකද කරන්නේ? මහත්තුරුන්ට කියන්නේ නැතුව මහත්තුරුන්ගේ ෂර්ට් එකේ දින සල්ලි ගන්නවා. එහෙම ගත්තොත් පෞසිද්ධ වෙනවද නැද්ද? ඇත්තටම එතනදී දැන් මහත්යයි නෝනා කියන්නේ උත්සාහවන්ත. ඔව් දැන් මම අහන්නේ මහත්තයා ඔන සර්ට් එකේ සාකුවේ සල්ලි තියෙනවා අවශ්‍ය දෙයකට ගන්න කියලා කලින් කියලා තියෙනවා විශ්වාසය ගොඩනැගිලා තියෙනවා නම් ගතට ගැටලුවක් නැහැ. ඔව්. දැන් එහෙම කියන්නේ නැතුව මෙයා මට දෙන්නේ නැහැ ඒ හින්දා මම ඉතින් මෙයාගෙන් කොහොම හරි ගන්න ඕන කියන ආකල්පෙන් ගත්තොත් මහත්තයා මගේ කියන හැඟීම මුල් කරගෙන එහෙම ගත්තොත් සම්පූර්ණ මදත්තාදාන වෙනවා. එහේ. ඒතර මහත්තයා මගේ මහත් ඒ නිසා මහත්තයාගේ සල්ලිත් මගේ වගේ කිව්වා මහත්තයා සැදී පැහැදී ඉන්න ඕනේ මේ දෙන්න. එහෙනම් මහත්තයාගේ එහෙම දෙන්න කැමැත්තක් නැතුව එහෙම දැන් සාමණේරහන්සේ මායි හිතවත් කියලා. එහෙනම් සාමණේරහ දෙන්න කැමති නැතුව මම ගත්තොත් ඒක හරියන්නේ නැහැ. හිතවත් නම් විශ්වාසකම් තිබුණට හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. අනිවාර්යෙන් අදත් ආදාන්න වෙනවා. එහෙමයි. එතකොට අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ මේ වගේ අදත්තාදාන අදින්නාදාන වැළකින්න කියන මේ සිල්පදය නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ සිල්පදය. පණවන්නට මොන වගේ හේතු කාරණාද බලපාලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ දැන් අපි මේක ඉස්සෙල්ලා ශික්ෂා පරි සාකච්ඡාවේදී සාකච්ඡා කළා තථාගතයන් වහන්සේ මේ සිකපද එකක්වත් පනවලා නැහැ හේතුවක් නැතුව. එහෙමයි. ඉතින් මේකට ඇත්තටම හේතු උනේ ධනය කියන ස්වාමීන් වහන්සේ මුල්ම කාලේ කියන අවුරුදු 20කින් පස්සේ දෙවෙනි ශික්ෂාපදේ මේ ශාසනය පනවපු දෙවෙනි ශික්ෂාපදේ අදත් ආදාන. ධනය කියන ස්වාමීන් වහන්සේ කිජ්ජකූට පර්වතයේ කුටියක් හදාගත්තා. මේ කුටිය හදාගත්තේ දැවෝඩි. දර කෝටු එකතු කළා. ඉතින් මේ හදාගත්ත කුටිය මේ දර කඩන්න ආපු ගැහැණු කට්ටිය මේ කුටිය කඩාගෙන දරවලට අරගෙන යනවා. මේ විදිහට මේ තුන් පාරක්ම මේ ස්වාමීන් වහන්සේගේ කුටිය කැඩුවා. මුන්නහන්සේ කල්පනා කළා මේක හරියන්නේ මම කුම්භකාර පවුලක කෙනෙක්. ඒ නිසා මම හදන්න ඕනේ මේ නැතිෙම්ම කුටියක් කියලා. උන්වහන්සේ මුට්ටියක් වගේ කුටියක් හැදුවා. මේ මුට්ටියක් වගේ නැතිෙන් කුටියක් හදලා මොකද උන්වහන්සේගේ પરම්පරාවේ කර්මාන්තේ මුට්ටි හදලා පුරුදුයි. ඈ මුට්ටි හදලා පුරුදුයි. ඒ නිසා ඒ හැදේටම ඒ හැදේටම කුටියක් සකස් කරගත්තා. ඉතින් සකස් කරලා මුන්වහන්සේ මේක දැව ආදිය දාලා මේක හොඳට ගිනි තියලා වළඳක් වගේම රත්තරන් පාට දැන් මේ කුටිය. ඉතින් මේක බලන්න මිනිස්සු වෙනවා මේ ධනිය ස්වාමීන් වහන්සේගේ අමුතු කුටියක්. තථාගතයන් වහන්සේ විහාරචාරිකා ගන්නකොට මේක ගැලපෙන්නේ නැහැ. මේක භික්ෂුන් වහන්සේලාට සමනාකල්පයට මේක හොඳ දෙයක් නෙවෙයි. මේ වගේ දේවල් සකස් කරන්න ගියොත් ඉදිරි අනාගතයේ භික්ෂුන් වහන්සේලා මොන මොනම දේවල් සිද්ධ කරාජික සත්‍යාගතුන් වහන්සේගේ ආදීම ප්‍රකාශ කරලා බිත්තුන් වහන්සේලාට මතක් කළා ධනිය ස්වාමීන් වහන්සේට මේ කුටිය කඩලා දාන්න. ඊළඟට ධනිය ස්වාමීන් වහන්සේ කල්පනා කළා මම මේක දෙවෙන් හදාගන්න ඕනේ කුටිය. එහෙම විතර මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? ඒ බිම්බිසාර රජුව තමයි මගධ රාජ්‍යයේ රජකම් කළේ. බිම්බිසාර රජුරුවන්ගේ දැව කබඩාවේ ඒ දැව කබඩාව බහරව ඉන්න කෙනා මේ ස්වාමීන් වහන්සේ අඳුරනවා. එහෙම. මුන්වහන්සේ ගිහිල්ලා කිව්වා මට දැව ටිකක් දෙන්න මේ කුටි හදාගන්න. ඒ වෙලාවේ දෙවගබඩාවේ ප්‍රධානයා කිව්වා මේ සාමනාංශ එහෙම දෙන්න බෑ රජුරුවන්ගෙන් අවසරයක් ලැබුණොත් මොකද මේ නගර නිර්මාණ වලට තියෙන දේ ටික තමයි තියෙන්නේ. රජුරු අවසර දුන්නොත් මට දෙන්න පුළුවන්. එහේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් රජුරු මට අවසර දුන්නයි කියලා. ඒක බොරුවක්ද? නැත්නම් දෙවියන් හිතලද? ඒක දැන් මෙහෙමයි අතර උන්වහන්සේ ඒක කිව්වේ බොරුවක් තමයි එතන. නමුත් ඒක උන්වහන්සේ ඒක පාදක කරගත් ඇත්තක් විදියට මේ කතාව තා පොඩ්ඩක් ඉස්සරහම සාමතරක තේරෙයි. ඉතින් ඊට පස්සේ අර මනුස්සත්මක දෙකට රජුරු අවසර දුන්නා නම් කියලා ඉතින් දෙව දුන්නා මේ සාමනාන්තේව කපලා කරත්වල දාගෙන ඇවිල්ලා හොඳට කුටිය තකස් කරගත්තා. ඉතින් දවසක් බිම්බිසාර රජුරුවන්ගේ මහා මැති මගද පස්සක් කාරණේ ඔව් මහා මාත්‍යවරයා නගර නිර්මාණදී බලන්නොත් මේ ගබඩාව එළියේ නෑ. කියනවා මොකද මේ ඊට පස්සේ කිව්වා මේ විදිහට මෙන්න මේ විදිහ ධනිය ස්වාමීන් වහන්සේට ලී ටික අරන් ගියා රජුර අවසන්. ඉතින් මහමතුමා ගිහිල්ලා රජුරන් එහුවා රජතුමනි මේ ඔබතුමා අවසර දුන්නාද මේ නගර අලංකරණය තිබිච්ච ලී ටිකට. රජුරුක මම එහෙම අවසරයක් දුන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ ධනිය ස්වාමීන් වහන්සේට ආරංචි වුණා දෙවගබඩාව බහර වින්න කෙනා දැන් රජුරු ගාවට අරන් ගිහලා තියෙන නඩු අහන. ඉක්මනට ධනේ හාමුදුරුවෝ මොකද කරේ? රජුරු ළඟට ගියා. මොකද තමන්ගේ යාළුවානේ. ගිහිල්ලා ඒ වෙලාවේ බිම්බිසාර රජුරු බොහොම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට වැඳලා මොකද සෝතාපන්න කෙනෙක්. වැඳලා ඇව ස්වාමීන් වහන්සේට මම එහෙම දෙව ගන්න කියලා දීලා තියනවාද? ඔව් රජු මට කියලා තියනවා කියලා. ඉතින් ඒ වෙලාව බිම්බිසාර රජුරු කල්පනා කරා මම එහෙම දෙයක් කියලා නැහැ. ස්වාමීනි මට එහෙම සිහිමුලාවක් නෑ මම එහෙම කිව්වේ නෑ නෑ ඔබතුමා කිව්වා ඔබතුමා මේ රාජ්‍යයේ අභිෂේක කරන දවසේ අපිට මතක් කළා මේ රාජ්‍යයේ ඉන්න සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට මේ ඕනම දෙයක් සිව්පසෙන් සංග්‍රහ කරනවා මේ වචනේ අල්ලගෙන තමයි මේ ස්වාමීන් වහන්සේ මේ විදිහට දෙවගබඩාවෙන් දෙවගන්න ඉතින් අදහස් කළේ tie වෙලාවේ මගේ මේ රාජ්‍යයේ ඉන්න ශ්‍රමණයන් වහන්සේ නමකට දඬුවම් කරන්න මට කිසිසේත්ම බෑ. නමුත් ස්වාමීන් මේ පිළිබඳව ටිකක් කල්පනාවෙන් වහන්සේලා වැඩෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඇඳලා ඒ පාඩුව රජුරු ඉඳගත්තා. ඉතින් මේක මුළු නගරයෙන් ප්‍රසිද්ධ වුණා මෙහෙම විසුන් වහන්සේලා මේ දැව හොරකම් කළා කියලා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. ඉතින් ආරංචි වෙන ප්‍රතාරිකයන් වහන්සේ මෙන්න මේ ශික්ෂාපදෙත් පැනෙව්වා. ඇත්තටම මේ ශික්ෂාපදය ඉතාම සූක්ෂම ශික්ෂාපදයක්. ඒක මම නැවත නැවත කියන්නේ සමහර වෙලාවට අපි දන්නේ නැහැ. දැන් අපි ඕනම දෙයක් අපි දන්නවනේ මේ ශික්ෂාපදේ කැඩුනා කියලා අපිට ඕලාරිකව තේරෙනවනේ. නමුත් මේ අදත්තාදාන ශික්ෂාපදය හිතාගන්න බැරි විදිහට කැඩෙන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. එහි අපි හන්නේ දැන් මෙතන මේ කතා වස්තුවේදී අපිට පැහැදිලි වෙන්නේ රාජ්‍ය දීපලක් සොරකම් කිරීමක් සම්බන්ධ වන රජුරවන්ට අයිති දේපලා. ලෑලි අරගත්ත එකනේ. අපේ හැඳුරනේ දැන් මේ කාලේ බලනකොට රාජ්‍ය සේවයේ සිටින උදවිය සමහර වෙලාවට ওই ඔෆිස් වල වැඩ කරන අය තමන්ගේ ගෙදර ඉන්න පුතාට දුවට කියලා ඉවර වෙලා ඔෆිස් එකේ තියෙන half sheet කොළ ටිකක් අරගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටරෙන් මොනවා හරි නම් ගම් ගහලා ඒ විදිහට ගෙනල්ලා පොත්වල අලවන්න පුළුවන්. කාර්යාල ලිපි ද්‍රව්‍ය සමහර වෙලාවට එච්චර දෙයක් නෙවෙන්නේ ගොඩාක් ලොකුවට තියෙනවනේ. ඉතින් මම මේ කොලයක් දෙකක් ගත්තට ඕක පාඩුවක් නැහැ කියන හැඟීමෙන් එන අවස්ථා තියෙනවා. දැන් ඒ වාගේ දෙයක් ගෙනාවොත් ඒකත් අදින්නාදාන ගණයට වැටෙනව නේද? අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ ඉදි කට්ටක තරම් දෙයක් හරේ අන්සතු දෙයක් නොදුන් දෙයක් ගැනීම අතිනාදාන ශික්ෂාපදේ කැඩෙනවා. විශේෂයෙන් මෙතනදී මේ ප්‍රශ්නේ මත කරපු එක හොඳයි. උපසම්පදා පිරිසුන් වහන්සේට එතන විනය නියමයක් තියෙනවා. දැන් හැබැයි සාමාන්‍ය ගිහි පින්වතෙක් ඉදිකට්ට කාර්යයක් කරකම් කළා නම් අදින්නාදාන ශික්ෂාපදේ කැඩෙනවා. ඒකේ අනිවාර්යයෙන්ම ඒක කැඩෙනවමයි. මුදුන් දෙයක් පොරසිතින්. දැන් අපි කාර්යාලයෙන් උනත් දෙයක් අරන් එන්නේ දැන් ප්‍රධානයා ඉන්න වෙලාවට ගියේ නැහැ නේ. දැන් ඒක ඒක පේන්න ගන්නෙ ගන්නෙ නෑ ඒක හිමීට එතනම තියෙනවා එතන අර තියෙන අංග ටික ඔක්කොම අදත්තා දාණයට අවශ්‍ය අංග ටික ඔක්කොම එතන තියෙනවා ඒත් එක්කම අපි හන්න පැහැදිලි කළොත් මොනවද ඒ අංග කියලා ඒ අංග තමයි අනිසතු වස්තුවක් වීම දැන් කොහොමද කාර්යාලේ වස්තුවක් ඒක අපිට අයිති නෑ රාජ්‍ය වස්තුව නැත්නම් පෞද්ගලික ආයතනයට සම්බන්ධ වස්තුවක් අන්සතුවක්තුවක් මේ බව දැනීම. ඒක ඉතින් හොඳට දන්නවනේ. ඒක මට අයිති නෑ කියලා දන්නවා. නෑ කියලා දන්නවා. ඊළඟට සොර හිත. ඉතින් හොර හිත කියන එක දැන් එයා එතන වැඩ කරනකොට ඒක හරි ඒකයි මේක හරිම සූක්ෂමයි කියලා කිය. එයාට කූවරකමක් වගේ තේරෙන්නේ නැහැ. මොකද ඒක ගන්න බොහොම පහසුයි. පහසුයි. නමුත් සමහර විට කාටවත් නොපෙනෙන තනක දාගෙන යන්නේ. ඉතින් හොර හිත එතන තියෙනවා. මේක මට අයිති නොවේයි අනිත් වෙන කාට හරි අයිති කියන එක. වෙන අයිතිකාරයෙක් නැතත් මට අයිති නෑ කියලා දැනෙනවා නම් එහෙම දෙයක් ගැනීම හොර හිත හොර හිත එතන අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ඒකට කරන උපක්‍රමය දැන් අපි හිතමු පිරිසක් ඉන්නවා නම් කාටවත් පේන්නේ නැති වෙන ඔය කේක් කෙනාට අර වුණ උන්ට පේන්නේ නැති හැමෝම හොරකම් කරනවා. එහෙම. ඒක නෙවෙයි ඉතින් කවුරුත් පේන්නේ ඒක දාගන්නේ නැහැ. දැන් එකට එකතු වෙලා හොරකම් කරනවා නේද? ඒක වෙනම සංවිධාවහාර කියලා වෙනම එකක් තියෙනවා. සමහරවල් මුළු ඔෆිස් එකේම ඉන්නේ හොරු ටිකක්. එහෙමයි. ඔක්කොම අරය ගත්තට යාගේක අනිත් එක්කෙනා කියන්නේ. ඒක ඒක ඒකත් ඉතින් කොහොමද? එහෙම. අදත් අදාට ස්පර්ශ වෙනවා. එතකොට ඒකට කරන උපක්‍රමය සහ ඒ වහන්දේ ගැනීම ගැනීම ගැනීම. එතකොට මේ දැන් උපසම්පදා භික්ෂුවට බුදුරජාණන් වහන්සේ මේ අදත්තාදානයේදී ඒක අපේ බෞද්ධයෝ තේරුම් ගන්නට ඕනේ මේ උපසම්පදාව කියන්නේ උසස් සීලයක්. එතකොට මේ පරාජිකා වුණාට පස්සේ හරියට මේ අර තල් ගහක් කරටින් කඩලා දැම්ම කරටින් කරනවා වගේ ආය දළු දාන්නේ මහා ගල් පර්වතයක් දෙකට කරනකොට පස්සේ ඕක ඉතින් අලවන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ඉතින් මහානකම නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අදත්තාදානය පරාජිකාවක් හැටියට පැනෙව්වා. හැබැයි උන්වහන්සේ වදාලා මස්සක්කෝ මස් මසු භාගයක් මස්ස කියලා කියන්නේ ඇත්තටම මේ කහ වුණුවෙන් හතරෙන් කොටසක්. එහෙනම් අද කහ වුණාවක් කියලා කියන අපේ සම්පවුමක්. පවුමක් ගත්තොත් පවුමක් ගත්තොත් අද අද පවුම් කාලක්. පවුම් කාලක්. ඉතින් එතකොට පවුමක් 50000ක් වුණොත් 25000යි 2500ක විතර මුදලක් අද භික්ෂුවක් හොරකම් කරන්න ඕනේ භික්ෂුවකගේ මහානකම ඇති වෙන 12500ක් 12500ක් එනේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගාණක් නියම කරලා තියෙනවා එච්චර ගාණක් යොම ටිකක් ලොකු ගාණක් නෑ ප්‍රාණ. අද කාලේ ඉඳලා 12500ක් කියන මං හිතන්නේ මාස සමහර ඒක මාස තියෙනවා. දැන් වේරුකාණ ස්වාමීන් වහන්සේ 2.50ක් කියලා මම දැකලා තියෙන පොත කියලා තියෙනවා. ඉතින් දැන් අපිට මස්යෙන් භාගයක් කියන මස්සක් හෝ මස්සු භාගයක් කියලා කිව්වහම අපිට හිතෙන්නේ 12 ඉතින් අද කාලෙත් එක්ක. අනිත් එක මම හිතන්නේ මෙතෙන්දී අපිට ගානේ වටිනාකමට වැඩිය වටින අර චේතනාව චේතනාව වෙනවද නමස්කාර ආත්ම සිද්ධිකේ වෙනස් භාවය මම පැහැදිලි කළේ උපසම්පදා විත්‍රුවට යම්කිසි මිලක් නියම කළා තියෙනවා හැබැයි අපි දැන් මේ ගිහියන්ට කරන සාකච්ඡාවක් නිසා විශේෂයෙන්ම ගිහි උදවිය දැනගන්නට ඕන Tamanට නොදුන් ඉදිකටක දෙයක්වත් සොරසිතින් ගන්නවා නම් වැරදි කියලා. අදත් ආදානෙ සිද්ධ වෙනවා. ඔව් අපේ හඳුරු බොහොම හොඳ තැනකට ආවා. මට මතක් වෙනවා මේ ඉන්දිකා ටික කාව කියනකොට හඳුරන්නේ දැන් සාමාන්‍ය කවුරු හරි කෙනෙක් පාරේ කොහේ හරි යනකොට පර්ස් එකක් වැටිලා තියෙනවා. මුදල් වැටිලා තියෙනවා. එතකොට හිතනවා මේක වැටිලා අයිතිකාරයෙක් නෑ. මම ගන්නවා. මම ගත්තාම මට බහු සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතනවා. නමුත් බොහොම මේ අද අදත්පාදාන ශික්ෂාපදයේ සම්බන්ධයෙන් තියෙන කතාවක සඳහන් වෙනවා ඒ කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයා කැලේකට යනවා. ඒ කැලේ අපහාඳුරන්නේ අවුරුදු 100කට කලින් ඒ මිනිස්සයාට කලින් අවුරුදු 100ක් ඇතුළත කවුරුවත් ගිහිල්ලා නැහැ. එතකොට එයා ඒ කැලේට යන්නේ කෙනක් දන්නවා මට කලින් අවුරුදු 100ක් ඇතුළත මේ කැලේ කවුරුවත් ගිහිල්ලා නැහැ කියලා. ඉතින් එයා කැලේ ගිහිල්ලා කැලේ හැරෙන්න ඇවිදලා බලනකොට කැලේ ඉඳි කට්ටක් ඇතුළත තියෙනවා දකින්න. එතකොට එයා හිතනවා අවුරුදු 100කට කලින් මේක ඇවිල්ලා කවුරුවත් ඇවිල්ලා නැහැ. එතකොට මේ අවුරුදු මේ ඉදිකටටත් අවුරුදු 102ක් අත් වෙන්න ඇති. ආ එතකොට මේක අයිතිකාරයෙන් දැන් හිටියත් මැරිලා ඇති ආදි වශයෙන් හිතලා මේ ඉදිකට ගන්නවා. එහෙම ගත්තොත් එයද අර අදින්නාදාන ශිල්පදයේ උල්ලංඝනය වීමට හේතුවක් බව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අර Tamanට නොදුන් දේ ගැනීම කියන එක ඒක Tamanට නොදුන් දෙයක් වෙන තැනක තිබ්බත් ඒක කිසියම් කෙනෙකුට අයිති දෙයක් විය හැකියි. ඔයත්නදී අපේ සාමනාන්තයේ මේ මතක් කරපු විදිහට දැන් අතට පාරේ මොකක් හරි පර්ස් එකක් වැටලා තිබුණත් මේකේ අයිතිකාරයක් නැහැ කියලා අපිට ඒක ගන්න අයිතියක් නැහැ. ඒක මොනවද කරන්න ඕන අපි? අපි ඒ වෙලාවට කරන්න ඕන ඉතින් පොලිසියට දැනුම් දෙන්නත් ඕන මේක. අපි ගිහින් පොලිසියට බාර දෙන්න. පොලිසියට බාර දෙන්න ඕනේ. මෙන්න මේ වගේ දෙයක් පාරේ වැටලා තිබ්බා. ඒකල ඒක තමයි ඉතින් නීතිය. එහෙම දුන්නාම පොලිසිය කට්ටිය බෙදාගත්තොත්. එහෙම ගියොත් ඉතින් කෙලවරක් නැහැ. මේ ඒ තව දෙයක් අපේ ස්වාමීන් වහන්සේ මතු කරපු තැන අර තියෙනවා මේ පාංශකූල සංඥාව කියලා එකක්. එහෙමයි. දැන් අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ නමක් මේ අනිසතු දෙයක් පාංශකූල සංඥාවෙන් ගත්තොත් ඒ තාපත් වෙන්නේ නැහැ. හැබැයි අපිට පර්ස් එකක් වගේ පාංශකූල සංඥාවෙන් ගන්න. ඒ මං හිතන්නේ රෙදි කෑලි ඒ වගේ දේවල්. රෙදි කෑලි වගේ දෙයක්. දැන් මොකද මිනිහක් ඔතලා දාලා තියෙන ඒ කාලේ අද වගේ අද මංගල උත්සව තියෙනවා එදත් මංගල උත්සව තිබුණා හැබැයි එදා අවමංගල උත්සව තිබුණේ අද අවමංගල උත්සවේ මංගල උත්සවයට වඩා ගෙන ගන්න එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ කෙනෙක් මරුණාම කැලේට ගිහින් දානවා. ඉතින් ගිහින් දාන දෙවි කැලේ කොතලා. ඉතින් ටික දවසක් යනකොට මේක කුණු වෙනවා. භික්ෂුන් වහන්සේ නමක් උතරින් පින්න පාත යනවා. දකින්න අලුතෙන් ගෙන ආපු මරණයක් පිණියක් තියෙනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ අර අපවිත්‍ර දය අයින් කරලා ඒ රෙදි කෑල්ල අරගෙන ඒක ගඟකට හරි ඇලකට හරි ගිහලා හොදලා පන්සලේ ගිහින් තියෙනවා. ඒ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු කරලා මහාන චීවරයට තමයි පාංශකුල චීවර කියලා කියන්නේ. ඉතින් ඇත්තට මේ පාංශකුල කියන්නේ පස් වෙන්න තියෙන දෙයක්. ඒකකින් කාටවත් ප්‍රයෝජනයක් වෙන දෙයක් නෙවෙයි. ඒ ඒ අනුව කල්පනා කරනකොට පාංශකුල සංඥාවෙන් අපිට ඒ වගේ රෙදි කෑලි ගන්න පුළුවන්. දැන් මේ මුදු මාලවලලු එහෙම පාංශකුල සංඥා ගන්න බෑ. ඒ ඒවා ඒවා අවමංගල සංඥා නේද මංගල සංඥා එතකොට අපි කියන්නේ දැන් ඔය විදිහට අදත්තාදාන සිල්පදය අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට මොනතරම් සියුම්ද සමහර වෙලාවට රකින්න කෙනා දන්නේ නැති වෙන විදිහට මේක සියුම් විදිහට කැඩෙන අවස්ථාවන් තියෙනවා තියෙනවා ආමුනේ සමහර අය ඉන්නවනේ තමන් හොරකම් කරන්නේ නැහැ සමහර වෙලාව අනිත් අය ලවා හොරකම් කරන එහෙම නැත්නම් හොරකම් කරනවා දිහා බලලා ඒවට ඉඩ දීලා ඉන්නවා. සතුටින් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ හොරකමට සම්මාදම් වෙන්න තියෙන ක්‍රම මොනවද ඒ වගේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් හරියම විස්තර ක්‍රමයක්. ඒ විස්තර ක්‍රමේ පැහැදිලි කරන්න අපිට මේ සාකච්ඡාවෙන් ටිකක් මේ අහන හැමදෙනාටම තේරෙන විදිහට අපි සාකච්ඡා කරන්න ඕන. අදින්නාදාන ශික්ෂාපදයේ තියෙන පස්සිසි අවහාරය කියලා 25ක් එහෙම ගොඩවල් පහක් ඒක පහ පහ 25ක් වෙන ආකාරයයි. නානා බණ්ඩ පංචකේ, ඒක බණ්ඩ පංචකේ, සාහත්තික පංචකේ, පුබ්බපයෝග පංචකේ, තේයහවාර පංචකේ. එහෙම කියලා පහක් තියෙනවා. නානා බණ්ඩ පංචකේ නැවත පහකට කැඩෙනවා. එහෙයි. නානා ආදීය, හරේය, අවහරේය, ඉරියාපතං කෝපේය තානාසාවේය. එහෙනම්. ඒතර දැන් ආදීය කියන්නේ අන්සතු වස්තුවක් දැන් මෙතනක් තියෙන දැන් ඔය මේක මේ හරිම සූක්ෂමයි දැන් නඩු හබ කියනවා. එහෙනම්. දැන් ඉඩකඩම් වලට ආරාම වලට නඩු හබකින් දැන් ඒ දෙන්නගේ එක්කෙනෙක් දැම්ම මට මේක අයිති නෑ. අයිති නෑ කියලා. හැබැයි දෙන්නම නිතිත්නෝරු මාර්ගයෙන් පෙන්වන්න දෙන්නටම අයිති බව. එහෙනම්. ඒකට දැන් හොරසිත තියෙන කෙනා මට ප්‍රශ්නයක් නෑ දැන් අද මිනිස්සු කියන්නේ මට තියෙන නඩු කියනවා හරි පුරුදුයි. ඒ සමහරුන්ගේ ජීවිතවල දැන් ඔය සමහර ලායකමයි. ඔව් නඩුම තමයි. මොකද දැන් මේ දැන් බොහොම හොඳට කතා කරගෙන hina මුසුමුණෙන් කියන හාමුදුරනේ මට මෙහෙට උසාවිය යන්නත් තියෙනවා කියලා මේ hina වෙලා ඒක සාමාන්‍ය කඩේට යනවා වගේ දෙයක් සමහර මිනිස්සුන්ට. ඒත් ඒක මොකද එයාට ඒක හොඳට පුරුයි. සමහර මිනිස්සුන්ට උසාවිය පොලිසිය කෙනෙකුට හරි බයයි. බයයි. ඉතින් ඇත්තටම දැන් මේ මෙතනදී ආදී එක දැන් අර Tamanta ඇති නැති දෙයකට ඉතින් නඩු හබ කියනවා. නඩු හබ කියලා ඉතින් ඒ කොහොම හරි අර මනුස්සයාට එපා වෙනවා මේක දැන් මට ලැබෙන්නේ නැහැ කියලා. එයාට එපා වෙනවා. එතකොට මෙයා මේක සතු කරගන්නවා ආදීය. හරේය. හරේ කියලා කියන්නේ දැන් බඩුවක් කරයි යනවා. අනුන්ගේ දෙයක් කරයි යනවා. කරයි යනකොට දැන් මේ අපිට ඔළුවේ තියාගෙන යනවා කියලා. අන්සතු දෙයක් ඔළුවේ තියාගෙන යනකොට එයාට ඉතින් මේ මේක හරි ෂෝක් මේක ගන්න ඕනේ කියලා ඔළුවෙන් පොඩ්ඩක් පහත් කරනකොටම අදත් අදාන වෙනවා. ඒ කියන්නේ අනුන්ගේ බඩුවක් කවුරු හරි කියන දෙනවා මේක ගිහිල්ලා ආවලාට බාර දෙන්න කියලා. එතකොට ඒ බාර අරගෙන ඔළුවේ තියාගෙන යන එක්කෙනා හිතනවා මං එයාට දෙන්නේ නැතුව මේක මට ගත්තනම් හොඳයි කියලා හිතනවා. හිතලා ඔළුවෙන් උස්සලා පැත්තකින් තියන්න. ඔළුවෙන් ඔළුවෙන් අපි හිතමු ඔළුවෙන් ගෙනියන එක කරඩ ගත්තයි කියලා. එතරම් අදත්තා දාන වෙනවා. ආ. දැන් අතේ ඉල්ලගෙන යන එක බිම තිබ්බයි කියමු. බිම තිබ්බ ගමන්ම අදත් සාදාන වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අර චේතනාවත් එක්ක. චේතනාවත් එක්ක. දැන් හැබැයි දැන් මේ බුදුරජාණන් වහන්සේ සිතර ශික්ෂාපද පනවලා නැහැ දැන් අපි හොර හිතක් ඇති වුණාට අර ඒ හොර හිත කොතර ක්‍රියාත්මක වුණත් අදත් සාදාන වෙන්නේ නැහැ. අර ඔළුවේ තියෙන දේ අර කයින් ඒ කියන්නේ අදත්තාදාන මේ අර කර්මපත ගණයට වැටෙන අකුසල කර්මයක් වෙනව නේද? අකුසල කර්මයක් වෙනවා. අර කර්මපත ගණයට අපේ සානක් වැටෙන්නේ නැහැ. එහෙමයි. එතකොට දැන් ඒක අර කායික වශයෙන් අර ඔළුවේ තිබිච්ච දේ කරට ගත්තා නම් හොර හිතේ අනිවාර්යෙන් අදත්තාදාන වෙනවා. එහෙම. ඒක තමයි හරය කියන්නේ. ආහ්. ආදී හරය අවහරය. අවහරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔන්න දැන් දෙනවා කෙනෙක් දැන් සමහරලාට මේක අද බහුල වෙන හොරකමක් මේ සමාජයේ. දැන් මේ කියන්නේ ඒවා ඔබ අඳිනු විය හැකි. ඒ නිසා හොඳින් කල්පනාවෙන් ඉන්න අපේ හාමුදුරු මුලින්ම මතක් කළ විදිහට ඊටාම් සූක්ෂම විදිහට අපි දන්නේ නැතුණාට මේවා අපි අතිනුත් හැදෙන්න පුළුවන් සිල්පද. ඒ නිසා දැන් මේ ක්‍රමවලට හරි සිල්පදයක් උල්ලංඝනය වුණොත් එය ඔබට වෙන හානියක් බව තේරුම් අරගන්න. ඒක වලකින්න මේ ක්‍රම හොඳින් මතක තියා ගැනීම වැදගත් වෙනවා. අවහරය හඳුන්නේ. ඔව්. අවහරය කියලා කියන සම්මාත මේ දැන් බඩුවක් දෙනවා තියාගන්න. මේ අනේ මේක හිතවත් වෙලා ඉන්න කාට හිතවත්කම් හැමදාම තියෙන්නේ නැහනේ. එතකොට දැන් හිතවත්කමට මේ බොහොම විශ්වාසවන්තකමට තමන් සතු සියලු අපිටම ලොකු රත්තරන් බඩ ගොඩක් දෙනවා මගේ ගෙදර තියාගන්න බෑ. මෙන්න මේක ඔයා තියාගන්න කියලා බොහොම විශ්වාසෙට. දෙන මෙයා ඒ බඩුට කිල්ලන වෙලාවට කියනවා ආ ඔයා මෙච්චරයි දුන්නේ. දැන් මෙයා දීපු ප්‍රමාණයට වඩා වැඩි. එයා ටිකක් හොරකම් කරගන්න. ආහ්. නෑ ඔයා මෙච්චර කියනවා. දැන් නෑ නෑ මේක ඇති. ඉතින් කොහොම හරි මේක තරක යනවා අන්තිමට අර අයිතිකාරයාට මේ බඩු සමහරලාට ඒ තමන් ගත්ත බඩු ටික නෑ මං ගත්තේ නෑ කියනවා. එහෙම කියන අවස්ථා තියෙනවා. ඕනෑ තරම් තියෙනවා. මුදල් එහෙම මුදල් එහෙම මම මෙච්චර ගත්ත නෑ මතක නැද්ද මම මෙච්චරයි දුන්නේ ඒ විදිහට වංචනික සිතින් මට මෙච්චරයි දුන්නේ දුන්න නම් මම හරි ලිපි ලේඛන ඉදිරිපත් කරන්න ආ හරි අන්තිමට ඒ වගේ ප්‍රශ්න වෙනවා ඉතින් එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ ඒවත් දේශනා කරන කෙනෙකුට මම එහෙම කරේ නෑනේ කියලා බේරෙන්න බෑ මම මේ කාගේවත් දෙයක් ගිහලා හොරෙන් අතින් ගත්තේ නෑනේ මගේ ළඟ තිබිච්ච දේනි මම ගත්තේ කියලා ඒක හදාගන්න බෑ මොකද ඒ තියලා ඉතින් පරිස්සමට දීලා තියෙන දෙයක් වුණත් හොර හිතින් තියාගත්තොත් ඒක තියාගන්න උපක්‍රමයේ දුවොත් ඒක වැරදි. ඒක අද සාදාන ශික්ෂාපදේ කැඩෙනවා. ඒකට ආදීයේ හරේය අවහරේය ඉරියාපතන් කෝපේය. ඒක ඉරියව් වෙනස් කිරීම. ඉරියව් වෙනස් කියන්නේ කියන්නේ අපි හිතමු අන්සතු භාණ්ඩයක් ඒ අයිතිකාරයන් අරගෙන යනවා. අයිති නැහැ. තමන්ගේ භාණ්ඩෙ අයිතිකා එයාම අරගෙන යනවා. අරගෙන උන්ට වෙන කෙනෙකුට දෙනවා මේ වහන්නේ ගන්න ඕනේ කියලා ඔය පාරෙන් යන්න එපා. ඕක යක්ෂයෝ ඉන්නවා මේ මේ මොකක් හරි පාරේ උපද්‍රව තියෙනවා මෙහෙන් ඉන්න කියලා. එයා උපක්‍රම කරනවා මේ ගන්න ක්‍රමය. ඒ තමන්ගේ ළඟටම බඩුව ගෙන්න ගන්න ක්‍රමය එයා ලවාම. එහෙම. ඊට පස්සේ ඒ යොදන චේතනාව සමගම අර ඒ මහන්ඩේ අයිතිකාරයා ඒ මාර්ගය වෙනස් කරලා පළවෙනි පාදයේ තියෙනකොටම නෑදත්ත දාන වෙනවා. අන්න එතනදී දැනගන්න ඕනේ දැන් අපේ ආන්දරුනේ සමහර අය යනවා යම් යම් ශාරීරික මානසික පීඩා ඇති වුණාට පස්සේ යනවනේ ඔක එක গুপ্ত බලවේග සොයාගෙන සාත්‍රාහන්න යනවා දෙවියන් ගාවට යනවා. ඉතින් ඒකට කියනවාට මේ භූත බලවේගයක් තියෙනවා. මේ මෙහිම ආදී වශයෙන් අර මිනිස්සයව බය කරනවා. ආ මෙච්චර කාලෙකින් මැරෙනවා. එහෙම නැත්නම් මේ වගේ මහා දරුණු විපාක වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හිඳ මෙන්න මෙහෙම දේවල් කරන්න ඕන මේ විදිහට මේ මුදල් වියදම් කරන්න ඕන මේ අහවල් ධනම පූජාවක් තියන්න ඕන අහවලාට පුළුවන් මේක කපලා දාන්න ආදී වශයෙන් එයාලගේ ගනුදෙනු කාර්යයන් වෙනම ඒකට සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒක එක්කෙනෙක් බය කරනවා. ඒ බය කරන්නේම අර අර ඒ ලෙඩේ සුව කරන්නයි පුළුවන් කියලා ඉන්න කෙනා ගාවට යොමු කරවන අදහසෙන්. ඒතර එහෙම කරලා ඉවර වෙලා යමෙක් මුදල් උපයනවා නම් ඒත් ඔය හොරකම ගණයට වැටෙනවා. ඔව්. ස්වාමීන් ඒක අර පේහාවාර පංචකයේ ඔකට කියන පසයිවාහාර කියලා වචනයක්. එහෙ. එතුණන් කියන්නේ අර දෙලින්ම පසයිවාහාර කියලා කියන්නේ මේ අද ඡන්දි කියලා කොටසක් කියනවා. කියන බලහත්කාරයෙන්ම කියලා ගන්නවා. එහෙ. බය කරලා ගන්නවා. දුන්න නැත්නම් මේ දරුවෙක් නැති කරනවා. මේ මොකක් හරි විපත්තියක් කරනවා කියලා බය කරලා කප්පම් ගන්නවා. එහෙ. ඒ ඒකත් එක්තරා වෙන්නේ. මෙතනදී මෙතන වංචනික සිත තියෙනවා. අර පුද්ගලයා බය කරන වෙනත් ක්‍රමයකින් ඔයාට මේක කරේ නැත්නම් ජීවිතේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේක කපන්න ඕන. මේකට මෙච්චරක් වැය වෙනවා. ඉතින් ඒ විදිහට කියලා බොහොම වංචනික විදිහට තනි කරම ඉතින් අදත්තා දාන්න සිද්ධ වෙනවා. මොකද කොච්චර ඒ වගේ අවස්ථාවක් අද අනන්තයි අපරිමාණයි. ගොඩක් කපුව බැලුවොත් නේද? <laughs> කපුව තී තමයි. කපෝ කියන්නේ ඉතින් බහුතරයක්ම එහෙම තමයි. එහෙමයි. එතකොට ඒක තමයි ආදීය හරේය අවහරේය. ත්‍රියාපතම් කෝපේ. තානාචාවේ කියලා කියන්නේ හොර දැන් භාණ්ඩයක් තියෙනවා. ඒ තියෙන තැන වෙන තැනක තිබ්බොත් හොර හිතින්. මේක ගන්නවා කියන අදහසින් අරගෙන මෙතනින් අරගෙන අනිත් තැන තිබ්බ ගම තියපු ගමම මේ අදත් ආදාන يعني එක සැරේට ගෙනිච්චොත් අහු වෙනවා කියලා බයට බයට එක තැනකින් අරගෙන තව තැනකට තියලා තියෙනවා. කියලා ඒක තමන්ගේ වගේ තමන්ගේ වගේ අරගෙන යනවා. අරගෙන යනවා. එතකොට දැන් ඕක පළවෙනි නානාබන්ධ පංචකේ. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒකාබන්ධ පංචකේ තව පහක් තියෙනවා. එහෙමයි. ඒකාබන්ධ පංචකෙන් ඔය පහමයි හැබැයි එතන සවිඥානික වස්තු. දැන් මෙතන අවිඥානික වස්තුනේ. ආ එහෙමයි. දැන් මේ සවිඥානික බඩු. ඔව් ඒ කියන්නේ නානාබන්ධ. දැන් මෙතන සවිඥා හිත ඇතක් ඇති දේවල් හොරකම් කරනවා, දරුවෝ හොරකම් කරනවා, ආරක් හොරකම් කරනවා, අලි හොරකම් කරනවා. එහෙමයි. ඉතින් ඒ වගේ බලුපැට්ටු හොරකම් කරනවා. ඒක පණ තියෙන දේවල්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානෙ මොන්නම විදියකටවත් ඉඩක් තියලා නැහැ රින්ගන්න. ඉඩක් තියලා නැහැ රින්ගන්න. එතකොට දැන් ඒකාබණ්ඩ පංච කියන්නේ පණ ඇති දේවල්. ඊළඟට සාහත්තික පංචකය. සාහත්තික ආනත්තික නිස්සග්ගිය අත්සාධක දුරනික්කේප. ඒ සාහත්තික කියලා කියන්නේ මේ කෙලින්ම සියාතින්ම ගන්නවා. හ්ම්. අනිත් අයගේ උදව් උපකාරවල තමන්ම ගන්නවා. තමන්ම ගන්නවා සාහත්තික පන්. ඊළඟට ආනත්ති කියලා අන කරනවා. මේ හොරකම කරන්න ඕනේ මෙන්න මෙහෙමයි. දැන් බොහෝම හොඳට සාන්තෝරය වගේ දැන් බොහෝම සමාජ පිළිගැනීමක් තියෙන ප්‍රධාන දානපතියෝ එහෙමයි ඉන්න පුළුවන්. එහෙ ඒගොල්ලෝ බොහොම ලස්සනට අන කරනවා. නිකන් ඒ අයගේ ගෝලිය තමයි අන කරනවා කියන්නේ හඳුනේ උපදෙස් දෙනවා. උපදෙස් දෙනවා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ, මෙහෙමයි කරන්න. දැන් නිකන් මේ මේ තම මේක කරනවා නැත්නම් මම මරනවා කියලා එහෙම කියන්නේ නැතුව මේ තමන්ගේ කීකරු ගෝලයන්ට හොරකම් කරන හැටි මේ ඒ ක්‍රමවේදය කියලා දෙනවා. අන කරනවා. ඒක ඒ අය ගිහිල්ලා කප්පම් ගන්නවා. අර සමහරට අහුණාට පස්සේ වුණත් ඒ අය ඒ විදිහට පුහුණු කරලා තියෙන්නේ. කවදාවත් තමන්ගේ ප්‍රධානියව පාවා දෙන්නේ අරගොල්ලෝ හිතට අහු වෙනවා. ඒ වගේ ක්‍රම තියෙනවා. එහෙමයි. ඒවා තමයි අද ලෝකේ මහා පාතාලේ හැටියට තියෙන මේ වගේ දේවල්. ඉතින් අලකරහම ඉතින් ඒ දැන් හොරකම මං ගත්තේ නෑනේ. ඉතින් දැන් සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් බොහොම හොඳට ඉතින් පින්කම් කරගෙන දාන් දෙනවා, සාන්නත් ලැබුරු කරනවා. හැබැයි මෙයාගේ වැඩේ මේ අනකිරීම. සමහරලාට යාතම තේරෙන කාලයක් යනකොට එයා හොරකම් කරන්නේ නෑ කියලා වගේ හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි බුදුරජාණන් දේශනා කරනවා. යම්කිසි හොරකමක් අන කරලා කරන එකට ආනත්තික. එහෙම. නිස්සග්ගය. ඒක අපි ඇත්තටම හරි වැදගත් තැනක් නිස්සග්ගය කියන එක සම්මානතු මේ ඔක පිටරට යන අය ගොඩාක් ඔක අහුවෙන්න පුළුවන්. එහෙ. ඒ කියන්නේ දැන් බදු සමහරවිට අපි බහන්න කියනවා. ඒක අපි හිතමු ලංකාවේ එයාපෝට් එකෙන් මෙහෙට ගේන තහනම්. ඒක කොහොම හරි හංගගෙන එනවා නම් ඒ කියන්නේ වේගුවට අහුවෙන්න නැති වෙන්න අහුවෙන්න නැති වෙන්න ඒක අරන් එනවා නම් අර ඩික්ටේයා කරනවා කියලා කියනෝනේ සාමාන්‍යයෙන් තමන් ගේන බඩු බාහිර ආදී ඒ નિયમિત බදු සහනයට වැඩියෙන් ගේනවනම් ඒ වැඩියෙන් ගේන බඩු ටික ඩික්ලෙයාර් කරන්න ඕන. කියන්න ඕන මම මේ මේව ගේනවා කියලා. ඒකට එහෙම ගේන්නේ නැතුව එහෙම ප්‍රකාශ කරන්නේ නැතුව ගෙනාවොත් ඒකත් හොරකමකට ඒකත් හොරකමකට බවට පත් වෙනවා. ඒක නිස්සග්ගය කියන එකේ තව දෙයක් තියෙනවා සම්මත දැන් අපි ප්‍රාණඝාතයේදී ස්වානන්දර මතකෙත් අර නිස්සග්ගය කියලා අපි දමලා ගහන දෙයකින් එහෙම. මෙතන අදත්තාදානයේදී නිස්සග්ගය අපි දැන් ගත්තොත් ඉන්දියාවයි නේපාලය. අපිට හොඳටම දැන් පැහැදිලි. ඉන්දියාවේ ඉඳලා නේපාලයට යන කෙනෙකුට මේ මොකක් හරි භාණ්ඩයක් ගෙන ඒකට ලොකු මේ බද්දක් ගහනවා. එහෙයි. එයා මොකද කරන්නේ? වැටෙන් ඉමිට ඉසි කරනවා. නිස්සග්ගය. ඉසි කරලා එයා මේ පැත්තෙන් නිකන් ගිහලා අර පැත්තෙන් අර කහුල ගන්නවා. ආ. ඒ වගේ අර දේශ සීමාව ක්‍රොස් කරනකොට ඉක්මවා යනකොට එතන ඉන්න ආරක්ෂකයන්ට අහුවේ කියන බයට කලින් ඒක එයාට නොපෙනෙන්න අර ඒ බදු ගහන දේශ සීමාවෙන් එහා පැත්තට බදු නොගහන පැත්තට දානවා. දානවා. එහෙම දාලා අරගෙන යනවා. එහෙම දාලා අරගෙන යනවා. ඒක තමයි ගවන්න බුදුරජාණන් වහන්සේ හැමදේම අපට මේ ශික්ෂාපද පැහැදිලි කරලා තියෙනවා. එයාට නිස්සග්ගය. අත්පාදක කියලා කියන්නේ මේ කවදා හරි පුළුවන් වෙලාවක වරකම කරන්න කියලා කාට හරි කියනවා. ඒ ආවුරුදු 100කින් හරි වරකම කරනවා නම් අනිවාර්යෙන් මෙයාට අණ කරපු වෙලාවෙම අදත්තා දානේ චිකපදේ කැඩෙනවා. ඒ කියන්නේ හොරකම කරපු එක්කෙනාට මේ හොරකම කරන වෙලාවෙම සිල්පදේ කැඩෙනවා. අණ කරපු එක්කෙනාට අණ කරපු එක්කෙනාට හොරකම කරපු වෙලාවට චිකපදේ කැඩෙනවා. එයා යම් දවසක මේ හොරකම කරාද එතකොට තමයි සමහරට එයා නොදන්නව වෙන්න පුළුවන්. නොදන්නව වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කෙනෙක් කියනවා මේ හෙට ගිහිල්ලා මේ හොරකම කරන්න කියලා. ඉතින් ඒ හොරා ගිහිල්ලා ඒක හොරකම් කරනවා. හැබැයි මේ නියෝග කරන කෙනා නිදාගෙන ඉන්නේ. එහෙම වුණත් සිකපදේ කැදෙනවා. සිකපදේ කැදෙනවා. මොකද අර ක්‍රියාව යාගේ නියෝගිය මත සිද්ධ වුණා නිසා. එහෙමයි. ඊළඟට සත් අවසානයක තමයි දුරනිච්චේප. දැන් අපි අනිත් ඒවාත් ඔක්කොම මේ විදිහට කතා කරන්නේ නේද? වයික එක හා සමානයි. දුරනිච්චේප ගත්තොත් ඒකත් හරි වැදගත්. යම් කිසි කෙනෙක් ණයක් ගන්නවා. එහේ විශ්වාසයෙන් ණයක් දෙනවා. ඉතින් දැන් ණය දීලා ඉතින් මේ ණය ගන්න හැමදාම පස්සේ කියන මනස හැමදාම මේක දෙන්න නැතුව මග හරිනවා. එහෙම. මග හරියාම දැන් ණය දීපු කෙනා හිතනවා මේ මනුස්සයා මම මේක දෙන එකක් නෑ කියලා එයා මේක අතහරිනවා. අතහරපු ගමන්ම අරයට අදත්තා දාන වෙනවා. ඒත් හැබැයි අර ගත්ත කෙනත් එයා කොහොමත් ඉන්නේ මේක දෙන්නේ නැහැ කියන චේතනාවෙන් හැබැයි එයාගේ හිතේ තිබුණොත් මම මේක දෙනවා කියලා අරයට හැරියට කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ. හැබැයි දෙන්නගේ යන අන්තරය න්‍යාය වුමනාවෙන් හරියට සිල් කඩවන්න පුළුවන්. පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. එහෙ. එතකොට දෙන්නගේම අත මේ දෙන්නම දැන් කොහොමත් දෙන්න කැමති නැති කෙනා එයා මන් දෙන්නේ නැහැ කියන සංඥාවෙන් එයා ඉන්නවා. නමුත් දීපු කෙනා මං කොහොම හරි ගන්නවා කියලා මෙයා සෑහෙන කාලයක් මේ පස්සේ එනවා. නමුත් මේ මම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැතිනකොට වැඩක් නැහැ. ඔක පස්සේ ගිහිල්ලා මගේ කාලෙ විතරයි ඕන. ඔක අතහැරලා දානවා. මිනිස්සු එහෙම කොච්චර අතහරිනවද? ඉතින් හැබැයි අතහරිනවා කියලා කියන්නේ අර ලෝකයේ ප්‍රකට වෙන හොරකමක් නොකලත් දැන් අපි අද ණය අරගෙන දෙන්නේ නැහැ කියනකොට සාමාන්‍ය මිනිස්සු එච්චර ඒක ලොකු හොරකමක් හැටියට දකින්නෙත් නැහැ. ණයක් ගත්ත එකනේ මම ඉල්ලානේ ගත්තේ කියලා සමහරකට හිතෙන්න පුළුවන්. නමුත් ඉල්ලලා අරගෙන එක දෙන්නේ නැත්නම් ඒකත් හොරකමක්. දැන් ණය දුන්නේ කෙනා හිතින් අතහරිනවා නම් මම ආපහු ණය ගන්නෙ නැහැ. කියන ආකල්පෙන් එයා ඉන්නවනම් දැන් කවුරු හරි ණයක් දෙනවා දීලා ඉවර වෙලා දැන් ගත්ත එක්කෙනාට ඒක ගෙවා ගන්න බෑ. ඉතින් ගෙවා හැබැයි ණය දුන්නේ කෙනා මෙයාට කියන්නේ නැහැ මට ණය එපා කියලා. ඔව්. එතකොට එයා හැබැයි හිතින් අපහැරලා තියෙන ණය ආපහු ගැනීම. ඔව්. ඒතර මෙයා ඒ ණය පියෙව්වේ නැති වුණොත් එයාට හොරකමක් වෙනවද කොහොමද එතෙන්දී බලන්නේ පරාජිකාවේදී නම් ස්වාමීන් වහන්සේ අපි දැන් අන් ස්වාමීන් වහන්සේලාට අනුග්‍රහ පිණිස දැන් මගේ කුටිය බහන්න තියෙනවා එහෙම මම මේ සියල්ලම හිතින් අතහරම මට එකක්වත් වැඩන්නේ නැහැ මගේ කුටියේ තියෙන එක එක දේවල් ඔරලෝසු ඕන කෙනෙක් ගත්තා කියන එකකින් අතහැරලා තියෙනවා අපි හිතමු හොර හිතකින් උපසම්පදා භික්ෂුවක් ඒකේ තියෙන දෙයක් ගත්තත් අර භික්ෂුව පරාජිකා වෙන්නේ මොකද හේතුව මේ අතහැරලා තිබෙච්ච නිසා. ඒ අතහැරීම. හැබැයි අදත්තාදානයේදී එහෙම කියලා නැහැ. ඒ අර හොර හිත තියෙනවනේ. හොර හිත තියෙනවා. දැන් අද මේක මේ අපි ශික්ෂාපදයයි පරාජිකාවයි දෙකම මේ අපි මේ සංසන්දනාත්මකෝ කියන්නේ උතෝර මේක ගොඩක් තේරෙන නිසා. හැබැයි අර යම් කිසි දෙයක් ඒකින්ද අපි ශ්‍රාවින්හන්සේලා වුණත් අපි බඩු අපේ තියෙන භාණ්ඩ ඉතින් අතහැරලා තිබ්බනම් <laughs> අනිත් අයට පරාජික වෙන්නේ නැහැ. ආපත්‍යක් වෙන්නේ නැහැ. ඉතින් ඒ මොකද ඒක අන්සතු ඒ මොකද අර හිතින් අතහැරලා තිබෙච්ච නිසා. එහෙමයි. එතකොට කොහොමත් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා විදිහට මේ භාණ්ඩ සියල්ල පරිහරණය කරන්න කියලා තියෙන්නේ මේ සියල්ල කවදා හරි දවසක අතහරිනවා කියන මානසිකත්වෙ ඉන්නේ. එතකොට ඒක බදාගෙන තියාගෙන ඉඳීමක් වෙන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් යම් කිසි මට්ටමක ප්‍රත්‍යඥ කෙනෙකුට වික්ෂුන් වහන්සේ නමකට උනත් එහෙමයි ගිහියෙකුට උනත් එහෙමයි මොන හරි බඩු බාහිර ආදී තියෙනවා නම් ඒක මගේ කියන හැඟීම අකල්පය ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට හාඳුරන්නේ කෙනෙක් වැඩකට නෑ ඕන නෑ කියන හැඟීම තියෙන ඒවා අරගෙන ගියාට පස්සේ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන් නේද? ඔව් එහෙමත් තියෙනවා. දැන් ඒ අපි ස්වාමීනාත් හොඳ තැනකට ආවා. අපි දැන් මේ සිකපදේ ගැන මේ නීති රාමුව ගැන විතරයි අපි මේ කතා කළේ. ඇත්තටම දැන් අපි කිහියෙක් හරි පැවිද්දෙක් හරි තමන්ගේ තියෙන දේවල් බොහොම මමායනෙන් බදාගෙන ඉන්නවා කියලා කියන්නේ සුගතිගාමී වෙන්න ඒක හරි බාධාවක් නේ. එහෙමයි. මේ අපි අපි මේ තියෙන බහඬ ප්‍රයෝජනට අරින් මොකද තථාගත ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ. අපි වාහනයක් තියෙනවා නම්, ගෙයක් තියෙනවා නම්, මිල මුදල් තියෙනවා ඒවා පරිහරණය කරන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. හැබැයි මේවා පුදුම විදිහේ ආසාවකින් බදාගෙන ඉන්නවා නම් අපිට ඉදිරි ගමනට බාධා. ඉදිරි ගමනට ලොකු බාධාවක්. ඒ නිසා අපි කවුරුත් එහෙම යම්කිසි මට්ටමකට අපිට ඉන්න පුළුවන් නම් ඒක එහෙම දැන් අපි හඳුරන්නේ දැන් බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කළ නැහැනේ සපක් ලැබෙනවන එක විඳින්න එපා කියන එක නේද? දැන් දේශනාවේ සඳහන් වෙනවා බොහොම ලස්සන වචනයක්. නිස්සරණ පඤ්ඤෝ පරිභුජ්ජති. අතහරින්න සූදානමින් පරිහරණය කරන්න. තමන්ගේ සාංශාරික පිනකට යමක් ලැබෙනවා නම් ඒක ප්‍රති දැන් සීවලි මහරහතන් වහන්සේට පවා මොන තරම් ලාභින් අතරක් වෙන්නේ නේද? ලැබුණානේ. ලැබුණා. එතකොට ඒ වගේ යම් කිසි දේවල් ලැබෙනවා නම් එපා එපා මට ඕන නැහැ කියලා එහෙම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අවශ්‍ය නැති දෙයක් නම් ප්‍රතික්ෂේප කරාට ගැටුවක් නැහැ. නමුත් අත්‍යවශ්‍ය අවශ්‍ය දේවල් තියෙනවා නම් පාවිච්චි කරන්න. හැබැයි ඒ සියල්ල කවදා හරි දවසක අතහරින්න වෙනවා කියන හැඟීමෙන් පාවිච්චි කරනවා. දැන් සාමනාහසයක් ප්‍රශ්නයක් පොඩ්ඩක් මගේ අරුණා. දැන් අර සාමනාහද මතක් කළා අවශ්‍ය නැහැ ඒ දේ. අවශ්‍ය නැහැ කෙනෙක් අරන් ගියාම ඒක අවශ්‍යතාවය දැනෙනවා. අවශ්‍යතාවයක් මත්කරිය වගේ. කියන්නේ තමන් පාවිච්චි කරන්නේ නැහැ. කවුරු හරි පාවිච්චි කරනවා දැකලා ඒක හදාගන්න බෑ. අපරාධිකයෙකුටත් වඩා භයානක දෙයක්. මොකද මේ ඒක හරිම භයානකයි මේ මම දන්නවා මේ කාලේ පැත්තේ ගෙදරක පිට සිදුවීමක් ඒගොල්ලෝ දැන් ඒතර මේක පැහැදිලිවම මේක මේ නිකන් කතාවක් නෙවෙයි මේක ඇත් දෙකෙම දැකපු දෙයක්. මේගොල්ලෝ පිටරට යනවා. පිටරට යනකොට ගේ ඉස්සරහා තියෙන කොස්කහ. මේ කොස්කහේ මිනිස් කොස් කෙලි කන්නේ නිසා මේකේ තිබිච්ච ගැට පොළොස් කොස් සාමාන්‍ය පොළොස් ඔක්කොම කඩලා ගේ ඇතුලේ දාලා යනවා. ඒ තරම් ඉතින් ගේ ඇතුලේ දාලා ගිහිල්ලා මේගොල්ලෝ මාසිකෙන් එන්නේ ඊට පස්සේ ගේ හොදන්න වෙනවා අර කුණු ගොඩවල් ලයින් කරන්න වෙනවා මොකද අර කෙනෙක් අර පොලොස් කෙඩියක්වත් පරිහරණය කරනවට කැමති නැහැ මේක මේ ගාල්ලේ ප්‍රදේශයේ සිදුවිච්ච සත්‍ය සිදුවීමක් මම දන්නේ. ඒකට ඒ කියන්නේ මේ ලෝ මේ කියන්නේ අන් අය මේ මත්තරිය දැන් සානසේ මතක් කරේ දැන් Tamanට ඕනේ නැහැ. හැබැයි අන්න වෙන කෙනෙක් ප්‍රයෝජනෙ ගන්නවට කැමති නැහැ. එහෙම අපේ හැමෝටනේ ඒක මම හිතන්නේ ගාල්ලේ විතරක් නෙවෙයි රටේ හැමතැනම වෙනස් පුළුවන් සිද්ධියක්. මම ගාල්ලේ කියලා කිව්වේ මතක් කළා මම හිතන්නේ. අපේ හැමෝටනේ මේ අදින්නාදාන සිල් පදය කොහොමද මහා සාවද්‍ය අල්ප සාවද්‍ය බවට පත් වෙන්නේ? අදින්නාදාන චිත්ත පදයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියන්නේ දැන් පුංචි දෙයක් ගත්තොත් ඒක අල්ප සාවද්‍ය. මහත්යක් ගත්තොත් ඒක සැලසුම් කරලා ඒ වගේ ලොකු දෙයක් කරපුවාම ඒක මහා සාවක්. ඊළඟට ගුණවන්තයෙක්ද සාමාන්‍ය දුස්සීලයේ දෙයක් ගන්නවා. මේ කල්පතාවක්ද. හැබැයි මහා ගුණවත් කෙනෙක්ගෙන් අපි හිතමු ගුණවත් කෙනෙක් කියන්නේ දැන් පන්සිල් රකින්න කෙනෙක්ගේ දෙයක් ගත්තොත් ඒක මහා සාවක්ද. ඊටත් වඩා මහා සාවක්ද සාමණේර ස්වාමීන් වහන්සේ නමක්ගේ දෙයක් ගත්තොත්. ඊටත් වඩා භයානක උපසම්පදා වික්ෂුවගේ දෙයක් ගත්තොත්. ඊටත් වඩා භයානකයි සමස්ත සංඝයාගේ දෙයක්. ඒක සාංගික දෙයක්. සාංගික දෙයක්. සාමාන්‍යයෙන් මම දවසක් දැක්කා මේ දේශපාලන අපි යන්නේ මේ පන්සල් වලින් කනවා කියන වැඩේ බොහොම පරිස්සමෙන් කරනවා. බොහොම පරිස්සමෙන් කරනවා. සමහර ඉන්නවනේ සමහර දායක පුරුද්දට ඇවිල්ලා ෆ්‍රිජ් එක ඇරලා Tamanට ඕන ඕන යෝගට් ගන්නවා, හරි ගන්නවා. ඒක බොහොම වැරදි. හාමුදුරුවෝ එහෙම පවරලා නැත්තම් පවරලා නැත්තම් ගන්න බෑ. අනිත් එක දැන් මෙහෙම දෙයක් තියෙනවා අපේ ඒ කාරණේ කියන්නම ඕන. දැන් අපේ ස්ථානවල දැන් අපි දවල් දාන ගත්තට පස්සේ පිසපු උයපු ආහාර තියෙනවනේ. ඒ ආහාර 12න් පස්සේ අපට අකපයි. ඒ සාංගික භාවයේ සාංගික භාවයක් නැහැ. එතකොට ඒවා කිහියම් පරිහරණය කරාට එක ප්‍රශ්නයක් නෑ. හැබැයි වියලි ආහාර වශයෙන් ඔය දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට සංඝයාට පාවිච්චි කරන්න පුළුවන් දේවල් සුරක්ෂිතව ගබඩා කරලා තියෙන දේවල් එහෙම ඇවිල්ලා ගන්නවා කියන එක ඉතාම භයානකයි. මම මේ කියන්න ගියේ දැන් මේ සාංගික දේවල් පිළිබඳව විශේෂයෙන්ම මම දවසක් මේ පුංචි දේශපාලන සාකච්ඡාවක් අහගෙන හිටියා. දේශපාලන සාකච්ඡාව හම්බෙච්ච දැනගෙන මම මේ බුද්ධ channel එකේ මම තමයි ඒක අහගෙන ඉතින් එතකොට මේ එක දේශපාලනඥයෙක් කියන ඔබතුමාලා හොරකම් කරා ඔබතුමාලා මේවා හිතන්න මේ භයානකයි මේවා දැන් මෙයා කියනවා ඔබතුමාලා මේ මේ විදිහට මේ හොරකම් කරලා තියෙනවා මේ සොරකම් කරනවා කියලා කියන්නේ මේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් ගත්ත දේවල් හොරකම් කරනවා කියන්නේ සාංගික දේපලක් කෑවහ සමානයි කියලා දේශපාලනඥයෙක්. ඒතකොට ඒගොල්ලෝ දන්නවා මේ සාංගික කියන දේවල් සංඝයාසත් දේවල් හොරකම් කරනවා කියන්නේ ඒක මහා සාවද්ද්‍ය මහා කුසලයක්. එහෙම දේශපාලනඥයෝකින් පන්සල් වල පින්කට එහෙමත් ගත් අවස්ථා තියෙනවා. ඒත් එහෙම නෙවෙයි. ඉතින් කෙසේ වෙතත් අපේ අන්තර නෙමෙයි. දැන් අදින්නාදාන සිල්පදය අර මහා සාවද්ද්‍ය වෙන්න අර අපේ හාමුදුරුවෝ ගුණ මහත්මේ ගුණයෙන් උසස් අයගේ දේවල් වැඩියෙන් ගත්තොත් ඒ වගේම පුද්ගල මහත්වේ සහ චේතනා මහත්වේ බරපතල වූ මේ හොර සිතින් ගත්තොත් එතන මහා සාවද්ද කර්ම බවට පත් වෙනවා. ඒතර හඳුරන්නේ දැන් බෞද්ධයෙක් වුණාම අපි හොරකමින් වළකිනවා වගේම ඊට ප්‍රතිවිරුද්ධව මොනවද කරන්න ඕන? ඒක කොහොමද සමාදාන පැත්ත ගන්න? දැන් වේරමණී පැත්තනේ අපි මේ කතා කරන්නේ. සොරකම් නොකිරීම සොරකම් නොකිරීම ඒක අපි සමාදාන කුසලයක්. ඔව් කුසලයක්. ඒකට අපි සමාදාන පැත්ත අපිට දන් දෙන්න පුළුවන් නම්. එහෙම. ඒ ඇත්තටම මේ තන් දීමෙන් මම කියන්නේ සොරකම නවත්තන්න පුළුවන් කියන එක නෙවෙයි. දැන් අපි මිනිස්සු තොරකම් කරන්නේ නැතිකමටම නෙවෙයිනේ. එහෙමයි. සමහර මිනිස්සු මේ පුරුද්දටත් තොරකම් කරනවා. පුරුද්දටත් තොරකම් කරනවා. මොකද ඒ අයගේ ඒ ජීවන රටාව සකස් වෙලා තියෙන විදිහ. එහෙයි. ඉතින් දන් දීම තුලින් අපිට අපිට දැන් සොරකම් නොකර දන් දීම තමයි අපිට ඒ කියන්නේ අනිත් පැත්ත හැටියට දකින්න තියෙන්නේ. ඒ කියන්නේ අතහැරීම. අතහැරීම. පුරුදු කරනවා. ඒක අතහරිනවා. පුරුද්ද කියන එක හරි අර තියෙන ධම්මයට වඩා පුරුද්ද ලකුයි කියලා අපි කතාවක් අහලා තියෙනවා. ඒක මනාලියක් මේ ගෙදරදී ඇය හැමදාම මේ විවාහ වෙන්න කලින් මොනවා හොරට කන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් විවාහ වෙලා ඉච්ච දවසේ දැන් මේ මේ කෑම බීම ඕන තරම් තියෙනවා. මේ මනාලිය මේ හදාගත්ත කතාවක්. නමුත් ඒකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය ණය ගෙට ගිහිල්ලා බලනවා. ඉතින් එහෙම හොරෙන් කන්න දෙයක් නෙන්න පිරිසින් ඉන්න බෑ. මම කුස්සියට ගිහිල්ලා ලුණු පොල් කට්ටට ඇඟිල්ල දාලා තිරේ ගාගෙන එනවා කියන එක. මොකද අර ඒක පුරුදු වුණාට පස්සේ ඒක ලෙඩක්. ඒක මානසික රෝගයක්. ඒ අර ඒකට කියනවා ක්‍රිප්ටොමේනියා කියලා දෙන. අර හතරවෙනි ජෝර්ජ් රජුරවන්ටත් තිබ්බ කියන ඒ ඒ රජුරෝ කොහේ ගියත් සුපර් මාකට් එකකට ගියත් මේ අනිත් අයට පේන්නේ නැහැ කියලා හිතලා හොරකම් කරනවා. ඉතින් එතුමගේ නිලධාරියෙක් යනවලු පිටිපස්සෙන් ඒ රජුර හොරකම් කරපියවල විල ගෙවන්න. එහෙම ලෙඩක් තියෙනවා අපේ හාන්දරනේ. ඉතින් කෙසේ වෙතත් ඒ හොරකම වලකින්න තියෙන ක්‍රමේ තමයි භෞතික සම්පත්වලට තියෙන ආශාව අතහැර ගන්න එක. එතකොට මේ භෞතික සම්පත්වලට තියෙන ආශාව අතහැරීම දියුණු කර ගැනීම තුළ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ අරමුණු වලට තියෙන ආශාවත් අතහරින්න පුළුවන්. හරියටම ගැඹුරින් බැලුවොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයේ ඒවත් මමයි මගේ කියලා අල්ලා ගන්න එකත් හොරකම නේද? රූපම් බික්ක වෙන තුම්හාකම් කියන්නේ බුදුහාමුදුරු දේශනා. දැන් ඇත්තටම දැන් එතරම්දී පුංචි දෙයක් මතක් වුණා දැන් සමහර අය රුපියලක් දෙන්න කැමති නැහැ. නමුත් මේ පසිඳුරම් පිනවන්නේ ලක්ෂ ගණන් වේදම් කරනවා. එහෙමයි. දැන් ඒක දෙතෙන් බලන්න දැන් ඒක තමයි දැඩිම ලෝභය. මේ පංචකාමයේ වෙනුවෙන් ඕන තරම් වේදම් කරන්න කැමති නමුත් හිතන්නේ කුතුරු කියලා දෙන්න කැමති නැහැ. එහෙමයි. ඒ අරමුණු වලට බොහොම දැඩි ලෝභයෙන් කටයුතු කරනවා. එහෙමයි. එතකොට අන්න ඒ තියෙන ලෝභය තුනී කරගන්න තියෙන ක්‍රමය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒ වගේම දුටුවා දුටුපමණින් අතහරින්න පුරුදු වෙන එක, ඇසුවා ඇසුපමණින් අතහරින්න පුරුදු වෙන එක. ඒ අතහැරීමේ ගුණය දිනු කර ගැනීම තුළ අවසානයේ අපිට ඒ නිර්වාණ ශාන්තිය කරා ගමන් කරන්නත් හැකියාව තිබෙනවා. ඉතින් අද අපි බොහොම සාර්ථක පළවත් සාකච්ඡාවක්, ඵලදායි සාකච්ඡාවක් සිදු කළේ. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදය පිළිබඳව කොහොමද මේ සිල්පදය අප අතින් නොදැනුවත්ව උල්ලංඝනය වෙන්නේ මොන මොන අවස්ථාවලදී ඒවා සිද්ධ වෙන්නේ ඒවයින් වළකින්නේ කොහොමද ඒවයි තියෙන භයානක ප්‍රතිඵල මොනවද ආදීනව මොනවද ඒ වගේම සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස මොනවද කියන එක පිළිබඳව අපි යම් මට්ටමකින් අද සාකච්ඡා කළා අද අපේ සාකච්ඡාවට නියමිත කාල වේලාව අවසන් වෙමින් පවතින්නේ ඉතින් මේ වෙලාවේදී අපි බෙහෙවින්ම පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන අද අපේ හාමුදුරුවෝ ඊටාම මනවින් මේ අදින්නාදාන වේරමණී සිල් පදය පිළිබඳව විග්‍රහ කළ විවිධ පැතිකඩ ඔස්සේ ගිහිල්ලා සියුම් තන් බොහොම ඉස්මතු කරලා ලස්සනට අපිව දැනුවත් කළා. උන්වහන්සේ සතු වටිනා ධර්මඥානය අපහදා බෙදා හදා දෙන්නට කාරුණික වීම පිළිබඳව අපි අපේ පින්වත් ඊඨාවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් අද වැඩසටහන සඳහා දායකත්වයේ දරපු හැමෝටම පුණ්‍යානුමෝදනා කරමින් බෞද්ධ කාර්ය මණ්ඩලය සමටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටමත් ආශිර්වාද කරමින් අපේ වැඩසටහන මේ સમાප්ත කරනවා පින්වත් ඔබ හැම දිනාටම ධර්මාවබෝධය සිද්ධ වේවා හැම දිනාටම පෙරවන් සරණ ලැබේවා ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න